දේ ලියුවෝ ගෞරව සම්ප්‍රයුක්ත වෙති. එවන් දේ කියවෝ ලොව දිනන් නොවෙති. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ. ඈත දුරක වන අරණක මේ නම සහිත ගෝන් කතා පොතක් මට කියවන්න ලැබුණා මෑතක. මේ කතාව රචනය කරලා තියෙන්නේ දීර්ඝ කාලයක් ග්‍රන්ථකරණයේ ඉච්ච අපේ වර්තමාන ලේඛක පළතුරේ කුතහස්ත ලේඛකේ. ඔහුගේ කවි කතා අපි වරින් වර පිළවදන වැඩසටහන් හඳුන්වා දීලා තියෙනවා. ඔහුගේ පොත්පත් රාජේන්ද්‍ර ජයසුන්දර බණ්ඩාර ලේඛකයා. කහු මෙවන ලියලා තියෙන්නේ යෝග කතාවක්. රාජේන්ද්‍ර හම්බෙච්ච වෙලාවල් වල මම අහලා තියෙනවා මේ මොනවද රාජේන්ද්‍ර මේ යෝග කතා කියන්නේ. යෝග කියන්නේ යෞවන කියන වචනේ අපි සිංහලට හදාගත්ත වචනේ යෝග කියන එක. එතකොට මේ තරුණයන්ට වෙනම කතා જાතියක් අවශ්‍යද? ළමයින්ට වෙනම අවශ්‍යද? වැඩිහිටියන්ට වෙනම අවශ්‍යද? එහෙනම් වර්ග කිරීමක් කරන්න පුළුවන් කියන කාරණේ මට හම්බෙච්ච වෙලාවල රාජේන්ද්‍ර අපි සාකච්ඡා කරනවා. අද පෙරවදනට මම ආරාධනා කළා ගෙන්නවා රාජේන්ද්‍රව ඔහුගේ මේ යෝන් කතා කුස ගැන සාකච්ඡා කරන්න ඒ නිසා අර මම පෞද්ගලිකව ඔහු එක්ක කතා කරපු දේවල් ඔබ වෙනුවෙන් මට ඔහුගෙන් අහලා එයින් ඔබට යම්කිසි ඥානාලෝකයක් ලබා දෙන්න පුළුවන් වෙයි. අපි සන්තෝෂ වෙනවා රාජේන්ද්‍ර පැමිණීම ගැන පෙරවදනට. දැන් ඔබ ඈත දුරක වන අරණක කියලා යෝන් නවකතා පොතක් කියලා තියෙනවා. ඊට කලින් පොත් රාශියක් කියලා තියෙනවා. අපි ඒව හඳුන්වලා දීලා තියෙනවා පෙරවදන වැඩසටහනින්. මෙන්න මේ කාරණේ අහලා මම කැමතිව ඔබත් එක්ක කතා කරන්න මේ ගැන. වර්තමානයේ මට හම්බෙන මේ ආධුනික ලේඛකෝ ප්‍රවීණ ලේඛකෝ ඒගොල්ලෝ ටික කතා කරනකොට මට වැටහිලා තියෙනවා ඒගොල්ලෝ ධර්ම මතයන් ආධුනික ලේඛකෙක් එහෙම මතයක් දරුවක් ඒක සමාව දෙන්නත් පුළුවන්. වැඩි ඉතිලේ කිව්වොත් ධර්මමතය ලේසියෙන්ම ලියන්න පුළුවන් කතා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ළමා කතා. අනිත් එක තමයි යෝග කතා. මේ කතාවේ නැත්නම් මේ ආකල්පේ මොකක් හරි තියෙනවද මේ මේ වරදක්. එහෙම නැත්නම් ඒක එහෙම හිතන එක නිවැරදිද රාජින්ද? සොසියම මම ළමා කතා කීපයකුත් යොමු කත දෙකුත් මම මේට පෙරලීලා තියෙනවා. මෙහිදී මම හිතන්නේ ඒ මතය කියලා අපිට කියන්න වෙන්න බෑ. මොකද ළමයන් කියන්නේ වෙනස් මානසික තත්ත්වයක සිටින පාඨකයන් සමග ඔවුන් අරමුණු කර ගන්නවා නම් වඩාත්ම ප්‍රවේශම් සහිත ඔවුන්ගේ මනසට සහ සිතුවිලි වලට ගැළපෙන ආකාරයේ නිර්මාණයක් තමයි ඉදිරිපත් කර යුත්තේ. ඒ නිසා ඒක මම හිතන්නේ ඉතාමත්ම දුෂ්කර කාර්යයක් වීමේ තත්ත්වය තමයි තිබෙන්නේ. එතකොට දැන් අපි යෝන්නාව කතා ගැන කතාව ආරම්භ කරුවොත් දැන් ඔබේ පොතේ සඳහන් කරලා තියෙනවා යෝන් කතාව කියලා. සමහරවිට දැන් මේ කතාවේ චරිත යවුන චරිත වෙන්න පුළුවන්. දැන් මොකද මේ ඔබේ මේ ඈත දුරක වනාරණක කියන පොතේ මූලික අත්දැකීම මොකද්ද? ජීවන අත්දැකීම. කුඩා දරුවන් තිදෙනෙක් ඔවුන්ගේ ඥාති ගෙදරකට යන ආරල්පුරයට ගිහලා එහි සිට මූලික කතාවෙන් සයිකල් වලින් යන මේ චාරිකාව චාරිකාව යන මේ හිල්පත්තු පැත්තට ගිහලා එහිදී ඔවුන් අතවශ්‍යම විදගාදිච්ච අලියෙක් බලන්න කියලා අම්මාණේක විල්පත්තු අතරමං වෙනවා මෙහිදී ඔවුන්ට පාර හොයාගන්න බැරි වෙලා ඔවුන් නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණ දීලා පස්සේ ත්‍රස්තවාදී කල්ලි වලට අහුවෙලා දඩයන් කරුවන්ට අහුවෙලා ඔවුන් සමග නොඑක ආකාරයේ ගැටුම් ඇති කරගෙන ඊටම සූක්ෂම විදිහට බුද්ධිය මෙහෙवला ඉවසීමේ යුක්තව ආයෙත් වරක් නොවුන් නැවතත් ඒ වනයෙන් එළියට එනවා. අනේ එළියට ඒ මේ කතාව තමයි මේ මේකෙන් මම මේ නිර්මාණය ඉදිරිපත් කළ තියෙන්නේ. ඔව් දැන් මේ කියවනකොට අපිට වැටහෙනවා ඔය දිගටම කුකුලා ඇති වෙන ආකාරයට තමයි මේ කතාව අභිකාශනය කරන්නේ. දැන් මේ කුකුල කියන ස්වභාවය ඒ ලක්ෂණය කොයිතරම් දුරට කතා වලදී නිර්මාණයකදී ප්‍රබන්ධයකදී කොච්චර වැදගත් වෙනවද කුතුහලය කුතුහලය ඔව් ලේඛකෙක් හැටියට කොහොමද ඔබ ඒ සම්බන්ධයෙන් හිතන්නේ මම බොහෝ වෙලාවට මගේ නිර්මාණවලට මම කුතුහලය යොදා ගන්න බලාපොරොත්තු වෙනවා අර මෙලොඩ්‍රැමික් වයි කියන ඒ தත්ත්වය මොකද ඒක තමයි පාඨකයාට මේක නොකොඩවා දිගටම කියා ගැනීම අවශ්‍යයක් ආශාවක් ඇති වෙන්නේ. ඒ නිසා ඒක රඳවා ගන්න සිද්ධමය වශයෙන් ඊළඟ තත්ත්වය මොකක් වෙයිද කියන කුතුහලයේ පාඨකයාට ලබා දෙන තමයි මම හුඟක් වෙලාට මේ වගේ කතාවලදී උත්සාහ කරලා දෙන්නේ. මේදිත් ඒ ඒ විදිහට මම උපක්‍රමක යයි යොදලා තියෙනවා. ඔව් දැන් තවශින්ම කතාවකින් පමණක් නෙමෙයි ඒ කුහුල කියන එක මිනිසුන්ට තියෙන මේ සහජ හැඟීමක් නේද? ඊළඟට වෙන්නේ මොකද ඊළඟට වෙන්නේ මොකද කියන මේ දැනගැනීමේ ආසාව ඒක ඇත්තටම සාහිත්‍යමය ප්‍රෝගයක් හැටියට අපිට නිර්මාණ කරන්නේදී උපයෝගී කරගන්න පුළුවන් ඒක මම හිතන්නේ මේ ඒක නිර්මාණ කරන්නේදී වැදගත් අංගයක් හැටියටයි අපිට පිළිගන්න වෙන්නේ නේද ශිෂ්‍යම ළමා නිර්මාණය කරන ඔව් දැන් වර්ග කිරීමක් කිරීම සඳහා නෙමෙයි මම මේ කියන්නේ දැන් ළමා කතාවකයි ඔබ මේ ලියලා තියෙන මේ යෝන් පිළිස සම්බන්ධ කතාවකයි අතරේ යම් කිසි වෙනසක් අන්‍යෝන්‍ය වශයෙන් පවත්නා වෙනසක් එහෙම තියෙනවද තියෙනවා නම් මොකද්ද වෙනස ළමා කතාවක ලක්ෂණ මෙහෙමයි යෝන් කතාවක ලක්ෂණ මෙහෙමයි කියලා ඔබට යම් කිසි විවරණයක් කරන්න පුළුවන්ද රාජේන්ද්‍ර? අත්වශයෙන් වර්තමාන සිංහල සාහිත්‍ය තුළ අපි හඳුනා අලුතෙන් ශානර කියලා මේ මේ යෝන් ශානරේ ළමා ශානරේ වගේ වර්ග කිරීමක් සිදු වුණත් ඔය ඒ වචනේ ඉංග්‍රීසි වචනයක්. ඔව් ජෙනරික් කෙනෙක් ඉස්සෙල්ලා. ඔව් ඒ වර්ගයක් જાතියක් මේ ඒ කොටසක් ඒ වගේ ආසියක් තියෙන ඉංග්‍රීසි වචනයක්. දැන් ඒක අපි පාවිච්චි කරනවා විචාරයේදී ඉතිනවා ඒ සඳහාම සිංහල වචන උගක් තියෙනවා. නමුත් ශානරේ කියලා මොස්තරයක් කරගෙන තියෙනවා ඒක පාවිච්චි කරන්න. නැත්තම් අපේ පෙරවදන අසන්නන්ට උනත් හිතේ මොකද්ද මේ ශානරේ කියලා. ඒකයි මම ඒක ගැන පොඩ්ඩක් කතා කරේ. කියන ළමා චතු සිටුපමණින්ම අතසේ මේ වැඩි මේ වැඩි හිටි හෝ යවුන් නෝ ළමා වෙන්නේ නැහැ. මම දන්නවා දැන් හැරි පොටර් වගේ නවතාවක පැද්ද බොහොමයක්ම ඉන්නේ ළමා. යෝන් මේ අය. නමුත් ඒක ළමා කතාවක් වශයෙන් සැලකෙන්නේ නැහැ. ඒ වගේ මං කිය ලංකාවේ වුණත් අපි දැන් මේ යෝන් කියලා වෙනම වර්ගයක් තිබුණාට ඒක පොදුවේ වැඩිහිටියන් දා අනික අයටත් අසෙන්න පුළුවන් කතාවක් බවට පත් වෙනවා. ඉතින් මේ වර්ගීකරණය ඒ තරම්ම යථාර්ථවත් නැහැ කියලා මට හිතෙන්නේ. ඔව් මං හිතන්නේ දැන් අපේ මේ පැරණි සාහිත්‍යයේ එහෙම වර්ග කිරීමක් තිබුණේ නැහැ. පොදුවේ සාහිත්‍ය පොතපත ලියුණා වයස් මට්ටම් අනුව ඒ ඒ වයස් මට්ටම් සඳහා ලියන සාහිත්‍යය කියලා එහෙම වෙන් කිරීමක් අපේ පැරණි සාහිත්‍යය දකින්න ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ මෑත නූතන සාහිත්‍යයේදී ඉස්සෙල්ලාම ඔය ගැටවල වයසේ ළමින්ගේ අත්දැකීම් පිළිබිඹු කරන කතාවක් ලියුණා නම් මගේ මතක හැටියට පළමුම කතාව තමයි මාටින් ක්‍රිමසිංහන්ගේ මඩුල්ලුව. හැබැයි ඔහු උනත් මේක හැඳුන්වන්නේ නැහැ යෝන්නාගතාවක් හැටියට. ඔහු ගමේ මේ ගැටවල ළමයින්ගේ අත්දැකීම් සහිත කතාවක් ගොඩනගලා මනෝල් දුව නමින් මේ ප්‍රකාශයටපත් කළා. වර්ණ කිරීමක් කළේ නැහැ. දැන් ඒ කතාව ගැටවර වයසට අඩු වයසේ ඉන්න පොතපත කියවන්න භාෂාව දන්න ළමයෙකුට උනත් ඒකෙන් ආස්වාදයෙන් ලබන්න පුළුවන්. යෝන් කෙනෙකුට උනත් පුළුවන්. වැඩි හිටි කෙනෙකුට උනත් පුළුවන්. මේක යෝන් කතාවක් කියන වැඩි හිටිය මදුළු කියෝ ඉඳලා නැහැනේ. එතකොට දැන් මේ සම්බන්ධයෙන් පළවෙනිම ලීවිච්ච කතාව මඩොල් දුව නමුත් නාමකරණයක් තිබුණේ නැහැ එහෙම. මෑතක තමයි ඕක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් දිගටම මේක ගිහිල්ලා ඒක තව තහවුරු වුණා. සාහිත්‍ය සම්මාන පිළිගමන වැඩපිළිවෙල ආරම්භ වුණාට පස්සේ ඒගොල්ලෝ තමයි වෙන්කලේ යොමු සාහිත්‍ය කියලා වෙන්කලේ ඒවට සම්මාන දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් දිගටම යොමු සාහිත්‍ය ලියනවා. ඕක තමයි මේකේ සුළුම. කොහොම හරි ඔබ මේ පොත ලියනකොට රාජේන්ද්‍ර ඔබ කොහොමද මේ මේ ළමයින්ගේ හැසිරීම් තුලින් ඔවුන්ගේ සිතුම් පැතුම් දැක්කේ? අන්න ඒ නිර්මාණකරණයේදී ඒ පරිකල්පනය ඒ නිර්මාණ ක්‍රියාවලිය අන්න ඒක ගැන යමක් කිව්වොත් මම හිතන්නේ ප්‍රයෝජනවත් වෙයි අපේ අංකුර ලේඛකයන්ට. ප්‍රශ්න ඊට ඉස්සෙල්ලා මම කියුවේ මම මේ කුටියට පාදක කරගත්ත ප්‍රදේශය සම්බන්ධ මට හොඳ විශිෂ්ට අත්දැකීම් ගොඩක් තියෙනවා. මේක කාටවත් ලැබෙන්නේ නැතු ලැබුණු දුර්ලභ ගානේ අත්දැකීම්. මොකද මගේ බලම රැකියාව මම කළේ මන්නාරම් ප්‍රදේශයේ කොණ්ඩච්ච කියන කලිය අතුආයක සේවය කළේ. ඒකට යන්න ඕනේ මුරුන්කන කියලා දුම්රිය ස්ථානයේ ඉඳලා දකුණු පැත්තට ඇවිල්ලා විල්පත්තු මායිමේ තමයි තියෙන්නේ. ඒ රාත්‍රියේ දුම්රිය ගමන් ඒ විල්පත්තු ආසිත අධ්‍යක්ෂකේ මට ගොඩක් තියෙනවා. ඉතින් මට මේ අධ්‍යක්ෂකින් පිට කොහොමද නිර්මාණකරණයකින් දෙන්න ඕන වුණා. ඊයේ ඉඳලා ළමා චරිත තුනක් හොදාගත්තේ ඒ අතරවංගෙම තුල තන්ත්‍රිමාලේ පුණ්‍ය භූමියාවට විල්පත්තුවට ගිහිල්ලා ඒදී අතරමංගින් තියෙනවා. ඒදී මම ඔවුන්ට ප්‍රශ්නෙම මේ කිසියම් අකරතැබ්බයකදී මුහුණ දෙන ආකාරය යොසීමේ ගුණාංගය උපක්‍රමශීලීව අන්තරකින් ගැලවෙන ආකාරය ඒ සියල්ලත් මේකේ තියෙනවා. ඊට අමතරව මම මෙහිදී හම්බෙන වැඩිහිටි චරිත මගින් ඔවුන්ට ප්‍රදේශය පිළිබඳ භූගෝලීය ඓතිහාසික තොරතුරු දැනුවත් කිරීම සිදු කළා. ඒ අතර මේ කතාවත් සියල්ල මැද්දේ කුතුහලයේ සහිතව අවසානයේ දක්වා කතාව ගලාගෙන යවත් මම නිර්මාණය ඉදිරිපත් කරන්න උත්සාහ කළා. දැන් මේ කතාව ලිවීමේදී රාජේන්ද්‍ර ඔබ ඔබ සිංහලෙන් ලියවිච්ච උන් කතා වාක්‍ය වල ඇති ඉංග්‍රීසියෙන් ලියවිච්ච වාක්‍ය වල ඇති දැන් සිංහල යෝන් කතා කොහොම වුණත් දැන් බටහිර ලියවිච්ච යෝන් සාහිත්‍ය කෘති ගැන ඔබ කොහොමද හිතන්නේ? ඔබට යම්කිසි එවෙන් බලපෑමක් සිද්ධ වෙලා තියෙනවද? එහෙම බලපෑමක් අවශ්‍යද? එහෙම නැතුව ඔබට ස්වාධීනව ලොවුන් කතා කියන්න බැයිද? අන්න ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස් දැන් බටහිර කතාවලත් අසෙන් නම් අපේ රාජ්‍ය කිපින්ගේ ජංගල් බුක් වගේ පොතකත් ඒ ළමා චරිතයක් වනාන්තරයේ සිද්ධ සිදුවීම් තියෙන දැන් වර්තමානයේ එන කතා බොහොමයක්ම ඔය ෆේමස් ෆයිව් වගේ බ්‍රිටන්ගේ පොත්වල තියෙන ළමා චරිත කීපයක් ඇඩ්වෙන්චරස් මේ මේ අභියෝගකට මුහුණ දෙන ආකාරය වික්‍රම වික්‍රමාන් විතර ක්‍රියා සම්බන්ධයද ඒවත් මට යම් කිසි බලයක් කරා ඊට පස්සේ ඊටම කර වනගත ළමෝ දොන් පීටර් පියතුමාගේ පත ළමයින්ගේ කැලේ ගියේ ජාතිය දෙන කුල්සේන පොන්සර් මහත්තයාගේ මම හිතන්නේ මේ හා සම්බන්ධ දරුවෝ මුහුණ දෙන අභියෝගයන් දුෂ්කර ප්‍රදේශවල තියෙනවා ඒ සියල්ලම අඩුවෙලි වශයෙන් මට බලපාන්න නැති කොහොමත් මට අර මගේම අත්දැකීම් ගොඩක් උඩ තමයි මේක පාදක කරලා තියෙන්නේ ද්‍රාප්‍ය දුම්රිය ගමන මන්නාරම ඊට පස්සේ වෙල්පත් ඔබෙම ආදිපදේශයේ වනගත සත්තු වැව් විල්ලු ඔය සියල්ලම මෙතන මම කතාව ගලාගෙන සැරිපිය ආර ආభాෂයත් පදනම් කරගන්න. ඔව් මම හිතන්නේ මේ ඔබේ අත්දැකීම් ගැන කිව්වේ එක වැදගත්. දැන් මේක ඔබගේ ප්‍රත්‍යක්ෂ අත්දැකීම්. ඔබම විඳලා ලැබපු අත්දැකීම හෙන්න කළා අසිමත ගාලා ඒ සියල්ලම බොරුවක් නෙවෙයි. කොහොමවත් මේ අහගත්ත එකක් නෙමෙයි. ඔබම වින්දේව ඔබ දැකේව. දැන් අන්න ඒ වගේ ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් පාදක කරගෙන ලියන පොතක් නැත්නම් කතාවක් ණයටගෙන ණයට අරගෙන ලියන අත්දැකීම් පාදක කරගෙන ලියන කතාවක් වෙනසක් තියෙයිද නැත්නම් එහෙම වෙනසක් නොවෙන්න තමන්ගේ ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් නැතුව වුණත් වෙනත් අත්දැකීමක් ණයට අරගෙන වුණත් ප්‍රබල කතාවක් ලියන්න බැයිද? ඒ සම්බන්ධයෙන් නිර්මාණ කරුවෙක් හැටියට ලේඛකයෙක් නිර්මාණ කරුවෙකුට මම හිතන්නේ ඒ වගේ දෙයක් ලියනවා. නමුත් මුගක් කලාවට විශ්වසනීයත්වයේ අඩුවීමක් තියෙනවා. මොකද සමහරට කාල දෝෂ, වෙනත් භූගෝලීය දෝෂ, නාම දෝෂ වගේ දෝෂයන් නැති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන්. මේ වගේ ප්‍රත්‍යක්ෂ අධ්‍යයනයකින් මම පරණම වුණා කිසිමකට අභියෝග කරන හැකි ආකාරයේ පවතින தත්ත්වය මත තමයි නිර්මාණය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකයි මම හිතන්නේ තියෙනත් පිළිවෙස්සක් තියෙන්නේ. දැන් ඔබගෙන් කියවන හොඳ වචනයක්. විශ්වසනීයත්වය. ඒ විශ්වසනීයත්වය මම හිතන්නේ මේ ඕල් කතාවදී කරන්නේ නෙමෙයි. ඕනම නිර්මාණ කෘතියකට කාව්‍යයකට හරි නාට්‍යයකට හරි නවකතාවකට හරි ඕනම කෘතියකට ඒ විශ්වසනීයත්වය කියන ලක්ෂණය මම හිතන්නේ අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අපිට ඒකට බද්ධ වෙන්න බෑ. බද්ධ වෙන්න බෑනේ. එතකොට ඒ විශ්වසනීයත්වයේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරුවොත් හොඳයි ඔබ නිර්මාණකරුවෙක් හැටියට. හරිද මෙහෙම ඉක්කුත් වෙන වර්තමානයේ විශ්ව ළමා කෘතීන් විශේෂයෙන් මම ඉස්සරහන් කරපු හැරි පොටර් වගේව තියෙන්නේ මේ මායාමය ඉන්ද්‍රජාලික කතන්දර කියන්නේ. ඒවා හුදෙක් හුද නිර්මාණ විතරයි. නමුත් මම හිතන්නේ ළමාව වෙනත් නිර්මාණයකදී ඒ ඒ සිදුවීම සිදුවේ හැකියයි කියන විශේෂණීයත්වය ඇති වුනාම පාඨකයාට ඒ කෘතිය කෙරෙහි ඇත්ත වශයෙන්ම අතිශය බද්ධ වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා රස විඳීමේදී මම හිතන්නේ අර ආගන්තුක භවකෙන් තොර වෙනවා. ඒක තමන්ට මේ මෙහෙමත සිදුවෙච්ච අපේම ධර්මයේ තලම සිදුවෙච්ච දෙයක් කියන විශ්වණියත් තුළ පාඩක ආකර්ෂණය වැඩි වෙනවා. එහෙමයි මට හිතෙන්නේ. දැන් ඔබ මායාව මායාව කියන එකක් සාමාන්‍ය අපි මේ මිත්‍යාවක් හැටියටනේ මේ බොහෝ විට සැලකන්නේ. නමුත් ඒ මායාව කියන ලක්ෂණය අපිට කතාවකට ඇතුල් කරලා ඒක විශ්වසනීය විදිහට නිර්මාණාත්මක දීපක් කරන්න බැරි ගමකුත් නැහැ. දැන් එහෙම අපිට දකින්නට ලැබෙනවා එහෙම කළ අවස්ථා සුරංගන කතාවල. මොකද අපි හොඳටම දන්නවා මේවා සුරංගන කතා කියලා දන්නවා නම් ඒ කතාව තුල අපිට ඒක පිළිගන්නවා. ඒක අපිට මේ විශ්වාස කරන්න තරම් අපි ඒකට බද්ධ වෙනවා. ඉතින් නිර්මාණකරණයේදී ප්‍රත්‍යක්ෂ අත්දැකීම් වුණත් එහෙම වඩා ලේසියෙන් අපිට ඒක විශ්වසනීයත්වය ඇති කරන්න පුළුවන්. නමුත් මායා ස්වરૂපේ එකක් වුණත් අපිට විශ්වසනීය විදිහට නිර්මාණ කරුණු ඉදිරිපත් කරන්න බැරිකමක් නැහැ. ඒකන මොකද හිතන්නේ? ඒකත් නෑ. එතන මේ මායාවේ දෙයක් වුණත් දැස් වශයෙන් ඒක තමගේ මානසික අත්දැකීම මත තමයි ගොඩනගන්නේ. මේ මායාවරුන් මේ විද්‍යාකරුවන් හෝ යන්ත්‍රජාලිකයන් මිනිසුන් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් අපේ අත්දැකීම් එක ගොනු වෙලා තමයි ඉදිරිපත් වෙන්නේ. ඒකයි දැන් ඇලිස් ඉන් වන්ඩර්ලන්ඩ් වගේ පොතක වුණත් කිප්ලින්ගේ ජංගල් බුක් වගේ වුණත් ඒවත් අර සත්තු කතා කිරීම වගේ දේවල් තිබ්බට ඒ ඒ තුල තියෙන මිනිස් ජීවිත මිනිස් චරිත. අන්න ඒ ඒ සමීපතාවය ඒ මම හිතන්නේ වැදගත් තියෙනවා කියලා. ඔව් දැන් අපේ අරණි සංස්කෘත සාහිත්‍ය ගත්තාම පංච සංස්කෘත ඉන්නවනේ. සත්තු කතා කරනවා, සත්තු හැසිරෙනවා ඒවා කවුරුත් අපි මේ <laughs> අපි දන්නවා සත්තු කතා කරන්නේ නැහැ කියලා. නමුත් ඒ කතාව තුළ ඒක විශ්වසනීයයි. විශ්වසනීයයි. එතකොට දැන් අනිත් තව වැදගත් කාරණයක් තියෙනවා අපිට කතා කරන්න මේ සම්බන්ධයෙන්. දැන් ඔබ මේ අත්දැකීම් භාෂාවෙන්නේ ඉදිරිපත් කරන්නේ. භාෂාවෙන් තොර ඉදිරිපත් කරන විදිහ නැහැනේ. දැන් භාෂා භාවිකය. දැන් ළමා කෘතියක භාෂා භාවිකයයි. යෝන් කෘතියක භාෂා භාවිකයයි. එහෙම නැත්නම් වැඩි හිටි කීයද භාෂා භාවිකයයි. සමාන වෙන්න තමයි නේද? ඒ භාෂා භාවිකය ගැන මොකද හිතන්නේ නේද? උඟක් අද ප්‍රවණතාවයක් තියෙනවා නිකන් ළමා කුටි ඊටපත් කියන්නේ කතර භාෂාවෙන්. වා ගියා කෑවා බිවා අනේ ඒ වශයෙන් බලනවා. නෝ මේ කුටි මම ටිකක් ඊට වඩා වියත් ආකාරයෙන් ළමයින්ද කියලා වියත් පාක්‍ය රටාවක තුලින් නිර්මාණ විපතලේ රසන් දීමේ අවස්ථාව ලබා ගැනීම සඳහා මම යොදාගත්තේ ටිකක් අර වාගේ කතන භාෂාවෙන් බැරිච්ච වියත් භාෂාව. දැන් මේ වියත් භාෂාව කියලා ඔබ අදහස් කරන්නේ මම හිතන්නේ මේ ත්‍යාසානාම් කියන භාෂාවක් කියලා. මොකද දැන් අද ඔබ කලින් සඳහන් කළා වගේ වැඩි දෙනෙක් දැන් ළමයින්ට දින පොත්වල භාෂාව දිවි පාවිච්චි කරන්නේ උක්තාතයාත ඒ අනිත් වාක්‍ය නෙමේ භවනාවක් ක්‍රියාසහිත වාක්‍ය. කෑවේ බීවේ එහෙම නැතුව කෑවා බීවා කියලා භවනාවක් ක්‍රියා පාවිච්චි කරන්නේ ආඛ්‍යාත පාවිච්චි කරන්නේ නැතුව. නමුත් අනිත් තැන්වල ව්‍යාකරණානුකූලව භාෂාව මේ යොදනවා. ඒ ක්‍රියාපදවල විතරයි වෙනස තියෙන්නේ. දැන් ඔබ සම්මත ග්‍රන්ථාගත ව්‍යාකරණ විදිහට තමයි උත්සාහයද උත්සාහයද සහිතව ලියන එක කිසි මේ ආඩුවක් නැහැ තමන්ගේ කතාවේ අත්දැකීම කියන්නේ. මම බලාපොරොත්තු වුණේ ඔබෙන් දැන් ඒ වාක්‍ය කෙනා මේ කරන ක්‍රමෙනේ දැන් භාෂා යොදනකොට වදන් නිදු නුදනකොට ඒවා හැඟීම් කියන්නේ නෙවෙයි හැඟීම් ප්‍රකාශ කරන්නේ භාෂාව අපි ව්‍යවහාර කරන්නේ අන්න ඒ කාර්යයේදී භාෂාවේ ඒ ධ්වනිය නැත්නම් හැඟීම් ධනමන ස්වභාවය ගැන කල්පනා කරනකොට මේ වගේ කතාවක භාෂා භාවිතය කොහොමද වෙන්න ඕන? ළඟකට පාඩක යෝන් නායන ඕම් ආකර්ෂණය කරන්න මේ භාෂාවේ ව්‍යංජන ශක්තිය උද්දීපන වෙන ආකාරයෙන් නිර්මාණය කිරීම තමයි වඩා සුසුමන කියන්නේ පිළිබඳ උත්සාහ කරන මම දන්නේ කොතේ දුර සාර්ථකද කියලා ඒක. ඒ කියන්නේ ඒක වාර්තා භාෂාවක් නෙමෙයි. ඊට වැඩිය දැන් මේ මේ සංවාදත් ඇති නෙමෙයි දෙවස් සංවාද වෙනමයි ආඛ්‍යානය. කතන්දරේ කීම එතකොට ඒ කතන්දරේ කීමේදී අපිට විස්තර කරන්න වෙනවා ඒගොල්ලෝ පත්වලා ඉන්නේ යම්කිසි දෙකිසුණු අවස්ථාවක්. එහෙම නැත්නම් ශෝකාකුල අවස්ථාවක්. නැත්නම් උද්වේග කර අවස්ථාව. ඒ වෙලේදී අපිට භාෂාවේ අර ඔය සඳහන් කර ව්‍යංජන ශක්තිය අපිට උද්දක් කරගන්න. ඔව් මතු කරලා යොදන්න වෙනවා. අනිත් කාරණේ මම කැමති දැනගන්න යෝන් කතාවක අපි දැන් මේ දැන් ඔබගේ ප්‍රත්‍යක්ෂ අත්දැකීම් පාද කරගෙන මේක ලියලා තියෙන්නේ. දැන් මේ වගේ කතාවක් ලියන්නේ ඇයි? එන ප්‍රශ්නේ අපි නගන්න ඕනේ නැද්ද? නැගිය යුතු නැද්ද? නිකම්ම අත්දැකීමක් අපි මේ විස්තර කරලා විනෝද ආස්වාදයක් ලබා දෙනවා. පමණ. මොකද ඒ ගැන හිතන්නේ? ඒක අරමුණ එකක් මගේ පෞද්ගලික අත්දැකීම හරි විශිෂ්ටයි මට හිතන අනික් අයට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට ඒක ලබන්න බෑ. ඒක ඒක මට පොදු අත්දැකීමක් බවට පත් කරන අභිලාෂය තිබුණා. ඒ නිසා මම නවකතාවක් වගේ දෙයකට වඩා මම හිතුවා මේ මේ පරිසරය විල්පත්ේ තියෙන ඒ වනගත පරිසරය තුළ සත්තු අලි ඇතුන් ඇතුලේ තියෙන ඒ පරිසරය කියන්න මට හොඳම මේ ක්‍රමවේදය තමයි මේ යොවුන් දරුවෝ ටිකක් අතරමං කරලා යොවුන් මාර්ගයෙන් මේ මේ කීම තමයි මට අවශ්‍ය වුණේ. ඒ ඒක මම ඒ ලැබු පද්ධතියකින් 1970 දශකයේ මම දැන් ඒවක් වෙනස් වෙලා ඇති. අනික් අයට දීමේ පොදු අධ්‍යක්ීම බවට පත් කිරීමේ වමනකුත් මට තිබුණා. ඔව් දැන් ඒ ඇරෙන්නේ දැන් අපි කවියක් ලියුවත්, නව කතාවක් ලියුවත්, කෙටි කතාවක් ලියුවත් මේ බඳු ළමා කතා හරි, යෝන් කතා හරි ඒ වගේ කතා ලියුවන් ලේඛකයාගේ යම්කිසි උදාහරණ අරමුණ උදාහරණ පරමාර්ථය තිබිය යුතුද එහෙම නැත්නම් ඒක එච්චර වැදගත් දෙයක් නෙමෙයිද ඒ කියන්නේ මේ ආදර්ශයක් දෙන්න උපදේශයක් දෙන්න එහෙම එකක් අවශ්‍යද මොකද ඒ සම්බන්ධයෙන් ඔබ හිතන්නේ මම හිතන්නේ මූලික මේ රසය තමයි වැදගත් වෙන්නේ ඊට අමතරව පාඨකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා යමින් ප්‍රඥා සම්පන්න පුජ්‍යලෙක් බවට යොමු කිරීමේ කිසියම් අභිලාෂයකුත් මේ ග්‍රන්ථ කර්මය තුළදී කර්තෘ විසින් දැරිය යුතු කියලා මම හිතනවා. ඒක මම හිතන්නේ මේ එහෙම නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ කියවුවට පස්සේ මොකද්ද මට ලැබෙච්ච මේ ප්‍රතිලාභේ. ඒ කියන්නේ ඥානමය එහෙම නැත්තම් භාවය ප්‍රතිලාභේ මොකද්ද කියලා. දැන් නිකම්ම අපි කතාවක් කියන්නේ විනෝදාස්වාදය ගැනීම සඳහාමද? ඒවා බොහෝ විට ਵਿਚාර කරන ප්‍රශ්න නේද? කොහොම වුණත් යෝන් කතාවකදී පවුන් යෝන් කතාව පවුන නෙමෙයි මාගේ වෙනත් කතාවකදී වුණත් නිර්මාණයකදී අපි පොතක් කියමුකෝ නව කතාවක්. ඒක නව කතාව කියවන්න ඉස්සෙල්ලා හිටපු පාඨකයමද ඒක කියවුවට පස්සේ සිටියුත්තේ. එහෙම නැත්නම් අර පොත කියවීම ආරම්භ කරපු පාඩකේ ඒ කියවලා ඉවර වුණාට පස්සේ ඔව් ඊට වැඩි ඉහළ මට්ටමකට යා යුතුද යනවාද යන්නේ යුතුද මොකද ඒක දැන් එහෙම වෙන්න ඕන මොකද මේක මේ යම්කිසි පාඩකයාට මේ රසවත් කතාවක් කියීම පමණක් නෙමෙයි එයාටගේ ඥානනය වීමක් අපි සිදු කරන්න ඕනේ. ඒ නිසා අපි එහිදී ඔවුන්ගේ ඒ කතාව ඇසුරෙන් යම්කිසි දෙයක් කියවීම අවසානයේදී ලබා ගැනීමට අපි කිසියම් දෙයක් ඥානය කිරීමක් සිදු කළ යුතුයි කියලා මම හිතනවා. ඔව්. මම හිතන්නේ මේ ඈත දුරක වන ආරණක කියන යෝන් කතාව රාජේන්ද්‍ර විජයසුන්දර බණ්ඩාර ලේඛකයාගේ මුල් කරගෙන තමයි අපි මේ පෙරවසන සාකච්ඡාව පටන් ගත්තේ. මම හිතන්නේ ඔබට හුඟක් රාජේන්ද්‍රගෙන් එළියක් වෙන්නේ නැති සිව් ආකාරයේ නව කතා ගැනත් විශේෂයෙන් යෝන් නව කතා ගැන යෝන් නව කතා ලිවීමේදී භාෂාව ප්‍රයෝගී කර ගැනීම සම්බන්ධයෙන් ඒ භාෂාවේ තියෙන ගුණ ශක්තිය ව්‍යංජන ශක්තිය මොකද්ද කියන එක. ඒක සම්බන්ධයෙන් මෙන්න අපි ලේඛකයාගේ පරමාර්ථය ලෝක කතාවක් හෝ වෙන කතාවක් ලියනකොට කෙමඟු වේද මේ සම්බන්ධ ගොඩක් කරුණු මම හිතන්නේ ඔබට වටහා ගන්න පුළුවන් වෙන්නේ නැති. අපි ඊටාත්ම ස්තුතිවන්ත වෙනවා රාජේන්ද්‍ර ජයසූන් බණ්ඩාර ලේඛකයාට පෙරවදනට ඇවිල්ලා. අපේ පෙරවදන අසන්නන්ගේ දැනුම අත්දැකීම පුළුල් කරන්න උන්ට මෙනෙහියක් දෙන්න උත්සාහ කිරීම ගැන ඔබ අතින් තව තවත් වටිනා කුතු බිහිවේවා කියලා අනාගතේ ප්‍රාර්ථනා කරනවා රාජේන්ද්‍ර අද අපි ඈත දුරක වනාරණක රාජේන්ද්‍ර ජයසුන්දර මණ්ඩාරයන්ගේ අයුණාව කතාව තමයි ඔබට හඳුන්වා දුන්නේ බොහොම ස්තුතියි මම මේ සාකච්ඡාවට කැඳවීම සඳහා වෙන වචන ඉදිරිපත් කළ මම කරුණාවත් සම්ප්‍රසන්න. අටිගත කලේ ඉඳුමි උපමාලිකා. ඒ වගේම මාස්ටර් ලාප්නාන්ගේ නිෂ්පාදකයා.